සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝවන් මේ ඉරිමා උදේ අපේ සුහද හිත මිතුරන් වාඩි වෙලා අපිත් එක්ක කතා බහට සූදානම් වෙලා ඉන්නේ. සිතිජ සිතිජ සංතාගාරේ ඔබ දන්නවා අපේ අරමුණක් තියෙනවා. අපි මිනිස්සු විදිහට අපේ අපේ හදවත මනස රාමු කරන ඒ සීමා තාප්ප ගැන විතරම් ඇහිම් බලන්නත් ඒ ඉන්ගල් ගලවලා අපේ හදවත මනසේ සිතිජය පුළුල් කරන්නත් අපි උනන්දු වෙනවා. අද මගේ මැදිරියට සිතිජ මැදිරියට ඇවිල්ලා ඉන්නවා ඔබත් දන්න ඔබත් සුහද මිතුරියක් වන මේ වෙන විට ශාමලි පීරිස්. ශාමලිත් මාත් කතා කරමින් ආවා ඊටාම රදගත් මාතෘකාවක් ගැන. ශාමලි හොදානා මගේ සුහද මිතුරියක්. ඒ වයිම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයාක් ආචාර්ය ශාමලි පීරිස්. ඇය අපිත් එක්ක කතා කරමින් හිටිය අධ්‍යාපනය ගැන අධ්‍යාපනයේ පදනම් ගැන සහ විශේෂයෙන් ඇයගේ අත්දැකීම් ඒ උනන්දුවෙන් හදාරමින් ඉන්න ලංකාවේ අධ්‍යාපනයේ තත් ගැඹුරු ගැටලු වලට අදාළව හදාරමින් ඉන්න කරුණු කාරණා ගැන බැංගලෝ හි වැලි පාසල නිම්න පාසලට ගිහිල්ලා එහි කරපු ගවේෂණාත්මක චාරිකාවක අත්දැකීම් මේ ගොනු කරමින් හිටියා. අපි ඊට පස්සේ පොරොන්දු වුණා ඔබටත් අපි දෙන්නත් අපි පොරොන්දු වුණා මේ සාකච්ඡාව වැදගත් නිසා අපි තව ටිකක් ඉස්සරහට ගෙනියමු කියලා. ශාමලී ආයිබෝන්. ආයිබෝන්. ශාමලී මම මෙහෙමයි අද සාකච්ඡාව ආරම්භ කරන්න හිතුවේ. මොකක් අපි කියනවා ගැර සරල ළමා ප්‍රශ්න වලින්ම තමයි අහන්න ඕන. සමහර වෙලාවට මම විශ්වවිද්‍යාලවල සමහරට වෙන පොදු අවකාශවලත් සමහර වෙලාවට මම කතා කරන්නේ මේ බොහොම මිත්‍රශීලී වුණත් සමහරට සාහසිකව යමක් නම් දේවල් කියනවා මිනිසුන්ට මේ යමක් මේ කම්පනයක් ඇති කරලා මේක නැවත හිතන්න. මොකද එච්චර වැහිලා තියෙනවා අපේස්. සමහර වෙලාවට මම කියනවා අපි මිනිස්සු විදිහට උපදින්නේ නැහැ කියලා. මම කියන්නේ ඒකේ තේරුමකුත් තියෙනවා. අපි උපදිනවා මනුෂ්‍යත්වයට හැකියාවන් අරගෙන. මනුෂ්‍යත්වයට ශක්්‍යතා අරගෙන. to capacity to become human. හැබැයි අපි මනුෂ්‍යෝ විදිහටම උපදින්නේ නැහැ. කියන්නේ අපි ඒකට හැකියාවන් අරගෙන ඉපදුනාට කොච්චර මනුෂ්‍යෝ වේද කියන එක තියෙන්නේ අපේ හත්තේ. නැත්නම් අපේ සමාජය අප වටපිටාම අපි හදාගත්ත ලෝකය ඇතුලේ තමයි අපි කොච්චර මනුෂ්‍යෝ වේද කියන මනුෂ්‍යත්වයට සම්බන්ධ සීමාවක් නැති දේවල් අපි අපත් කරගන්නේ නැද්ද කියන එක තියෙන්නේ අපේ හත්තේ. ඉතින් මේක බරපතල වගකීමක් අපි මනුෂ්‍ය විදිහට දරන. ඉතින් අපි උපන්නාට මනුෂ්‍ය වෙන්නේ අපි මිනිස්සු වෙන්න ඕන. ඉතින් ඒ සඳහා අපි හුඟක් අලුතෙන් හිතන්න කල්පනා කරන්න දේවල් තියෙනවා. දැන් සෑම වකවානුවකම මිනිස්සු ඉතිහාසයේ ඒ රාමුව කඩාගෙන ඒ තමන්ගේ සීමාවන් කියලා හිතන දේවල් කඩාගෙන ගිය මිනිස්සු ඉන්නවා අපි දන්නවා අපේ පැරණි ශාස්ත්‍රෝරු දීලා තියෙන අද තියෙන සමහර න්‍යායන් ඇතුළේ විස්තර කරන්නවත් බෑ ඒගොල්ලන්ගේ විඥානය කොහොමද සකස් වුනේ කියලා. හැබැයි එක දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් සෑම කාලයකම මිනිසුන් විඥානයේ සකස් වීමට ඉතාම වැදගත් මෙහක් කරන ස්ථානය නැත්නම් ක්ෂේත්‍රය තමයි අධ්‍යාපනය. මිනිස්සු අධ්‍යාපනය කොහොමද සකස් කරගෙන තියෙන්නේ? අධ්‍යාපනයට සාපේක්ෂව අපේ මනුෂ්‍යභාවය කොහෙන්ම මම හිතන්නේ කියන්න පුළුවන්. ඔන්න ඔයගේ කාරණාවක් එක්ක ඔබ කැමති මම හිතන්නේ උනන්දු වෙලා ඉන්නවා නැවතත් ක්‍රිෂ්ණමූර්ති ගැන කතා කරන්න. ඔව් සමන් ඔබතුමා කියපු එකත් එක්ක ඇත්තටම සම්පූර්ණයෙන්ම එකඟයි. දැන් මට අද ඇත්තටම කතා කරන්න තියෙන්නේ ඒ සංකල්පයමයි. මං ඉස්සල්ලාම කියන්න මං කියන්න කැමති අද සංවාදයේදී ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපන සංකල්පය ගැන. ක්‍රිෂ්ණමූර්තිතුමා අධ්‍යාපනය කියලා අර්ථ දක්වන්නේ ළමයෙකුගේ මනසේ ඇතිවෙන පරිවර්තනයක්. ඒ පරිවර්තනය තිබුණේ නැත්නම් එතන අධ්‍යාපනයක් නැහැ කියලා තමයි එතුමා අර්ථ දක්වලා තියෙන්නේ. ඒ පරිවර්තනය ඒ පරිවර්තනයේ ඊළඟ ප්‍රතිඵලය තමයි නව සංස්කෘතියක් පිහිනීම. ඒක තමයි ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාපනික සංකල්පය. හැබැයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා ඒ ඒ අධ්‍යාපනික අරමුණ ඉටු කරගන්න වැදගත් කාරණාව අපිට අමතක වෙලා කියලා. මොකද අපි දරුවෙකුව විවිධ නිපුණතා සහ විවිධ ක්ෂේත්‍ර සඳහා පුහුණු කිරීම කරනවා. එක එක මැතමැටික්ස් වෙන්න ගණිතය වෙන්න පුළුවන් සමාජ අධ්‍යයනය වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන් ඒවා ඔක්කොම තාක්ෂණික ක්ෂේත්‍ර. නමුත් ක්‍රිෂ්ණමූර්තිතුමා මෙතනදී පැහැදිලිව කියනවා තමාගේ සිතුවිලි වලට හැඟීම් වලට ක්‍රියාවලට අවදි වීමක් තියෙන විභවයක් ළමයාගේ අපි අවදි කරවන්න අවශ්‍යයි කියලා. ඒක අර තාක්ෂණික පුහුණු කිරීම මගින් කරන්න බෑ කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා අපි මේ විභවයේ ළමයාට දුන්නොත් ඒක ප්‍රතිඵලය තමයි ස්වයං විවේචනාත්මක self critical සහ නිරීක්ෂණ observant නිරීක්ෂණාත්මක දරුවෙකු බිහිවීම. දැන් එමගේ මේක ඔබතුමාගෙන් තමයි මම ප්‍රථම වතාවට ඇහුවේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා එමගින් දරුවා තව මිනිස්සෙක් එක්ක තියෙන සම්බන්ධතාවය පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය මිනිස්සු විසින් නිර්මාණය කරන ලද දේවල් එක්ක තියෙන සම්බන්ධ දේවල් එක යහපත් සම්බන්ධතාවයක් ඇති කරනවා ගන්නවා කියලා. ඒක තමයි ඇත්තටම ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අධ්‍යාත්මික සංකල්පය. ඔව් ඒක ගැන අපිට පාඩ මටත් යම් ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඒක සාර මනුෂ්‍යගේ සම්බන්ධතාවත්වය අපි යහපත්ව පොහසත්ව පවත්වාගන්නේ කෙසේද? ඒක තමයි මනුෂ්‍ය ඉස්සරහ තියෙන අභියෝගය. ඒතකොට අපේ අධ්‍යාපනයත් ඇත්ත වශයෙන් සකස් වෙලා තියෙනෝනේ ඒ පැත්තට. මේ සම්බන්ධතා තුන ඇසුර තුල අපේ පැවැත්ම වඩා දියුණු කරන්න, පොහොසත් කරන්න, මිත්‍රශීලී කරන්න ආදි වශයෙන් දේ. ඉතින් අර මම දැන් ශාවලි කියපු එක වැදගත් දෙයක් තියෙනවා. දැන් ඒක මේ කෘෂ්ණමූර්ති තුමාගේ ඒ අධ්‍යාපනික සංකල්පයේ එකක් තමයි මේ පරිවර්තන කියන වචන ඔබෙන් කියන ඉතාම වැදගත්. يعني මේ දරුවාගේ මනසේ පරිවර්තනයක් වෙන්න ඕන කියලා. ඒතර විපරකාරක අධ්‍යාපනයක් තමයි මේ හිතලා තියෙනවා. අනිවාර්යයෙන්. ඉන්න තැනින් ඒක නැත්නම් අපි හැමදාම එක තැනින් ඉන්නවා කියන එක තමයි පල් වෙනවා. මෙතනින් එහාට යන්න ඕන නව සංස්කෘතියක් සඳහා නව ආධ්‍යාත්මික සංස්කෘතික වාතාවරණයක් සඳහා මම ඒක පාට මම හිතන්නේ අපි පස්සේ හිමින් කතා කරන්න ඕන කියලා හිතුණා. නමුත් ඉන්දියාව එක පැත්තේ වාසනාවන්තයි කියලා කියන්න පුළුවන් මහා ප්‍රඥා අධ්‍යාපනඥයෝ කීප දෙනෙක්ම බිහි වෙලා තියෙනවා. ඔය ඔය ඔය පදනම ඇතුළේ මම දැන් රවීන්ද්‍රනාත් ටාගෝර් ගැනත් කතා කරන්න පුළුවන්. ඔයිට සමාන්තරව විශ්වවිද්‍යාල ගැන, පාසල් ගැන ටාගෝර් හිතපු ගේනවා අපි මම හිතනවා ඉදිරි කතා බහකට ගන්න පුළුවන් කියලා. දැන් ඔය වැලි ස්කූල් එක සහ ඔබ කියපු තවත් පාසලක් ආක්ෂණි අක්ෂරමානී අක්ෂරමානී දැන් ඒගොල්ලන් ඒකළු හුඟක් ඔය ක්‍රිෂ්ණමූර්ති අදහසේ තියෙන්නේ නේද අදහස් කියන්නේ සංකල්ප මත සම්පූර්ණයෙන් ක්‍රිෂ්ණමූර්ති සංකල්ප මත තමයි එහි අධ්‍යාපනය තීරණය වෙලා. ඒ කියන්නේ අධ්‍යාපනය කරගෙන යන්නේ. ඔව් හරි. එතකොට ඒක අන්නේ ඒ මේ සංකල්ප අර ප්‍රායෝගික තලයට ගෙනීමේදී ඒගොල්ලන් මොන වගේ අභියෝගද වගේද කියන්නේ තමන්ගේ වටපිටාවේ සමාජික පරිසරය ඇතුළේ වගේ පාසලක් හදන්න ගියාම සත්‍ය වශයෙන් ප්‍රායෝගිකව මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න ඇද්ද කියලා හිතුවොත් ඒකට වැඩක් වගේ නේද ඒක සංකීර්ණ. ඇත්තට මේක සංකීර්ණ වැඩක්. මම පසුගිය සංසදයේදීත් කතා කරා වගේ දැන් ඒක එක්තරා සමාජයකට සීමා වෙලා තියෙනවා. එතනට නිර්භීත වෙන දෙමව්පියන්ගේ දරුවෝ තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ ඒ අවදානම ගන්න අපි දැනට ඒක අවදානමක් විදිහට අපි දකිනවා. ඒ කියන්නේ සාමාන්‍ය යන ධාරාවෙන් වෙනස් වීම අවදා ඕනම තැනක අපි ඒක අවදානමක් විදිහට දකිනවා. මම හිතන්නේ ඒක ටිකක් වැරදි සංකල්පයක් කියලා. නෑ ඒක මම කියන්නේ දැන් ඒක ඒක හරියටම වැදගත් දෙයක් කියන්නේ දැන් සෑම අලුත් පාරක්ම අවදානම් සහගතයි. නේද? එහෙම රිස්ක් ෆ්‍රී මොනවත් නැහැනේ. අඩියක් තිබුණොත් අපි තියන්නේ අලුත් අඩියක් නම් අවදානම ගන්න නැත්නම් අවදානම් ගන්න සූදානම් නැති සමාජයකට මොනවද වෙන්නේ කියලා අපිට කතා කරන්න පස්සේ. ඒ වෙනම අවදානම ගන්න ලෑසි නැහැ. ඒකෝ ඒ ක්‍රමයේම එහෙම තියෙනවා සමහර අවස්ථා තියෙනවා. ඊටාම අර දැඩි පාලකයෝ නැත්තම් මේ වැඩවසම් නැත්තම් භයානක අත්නොමතික පාලනයක් ආපුවම මේ පාලකයා මේ පාලනයේ ක්‍රමයේ විශේෂයක් තමයි වරදින්න එපයි කියලා කියන එක. ඔව්. වරදින්න ඔබට අයිති නැහැ වැරදුණොත් බෙල්ල ගහලා යනවා. ඉතින් මිනිස්සු වැරදි වැරදි ඒ ඒ සීමාව ඇතුලේ නිර්මාණය කරලා තියෙන මෙන්න මේකයි වැරද්ද මේක වැරද්ද නෙවෙයි කියලා කියන ඇතුලේ වරද්දක් කරන්න බය වෙනවා. විශේෂයෙන් අලුත් වැඩක් කරන්න තමයි මෙන්න මේ විදිහටයි වෙන්න ඕන කියලා කලින්ම කියලා ඉවරයි. අතට වැරදි වෙන්න බෑ. නමුත් සෑම අලුත් පාරකම වැරද්දක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ හිතාමතා කරන වැරද්දක් නෙවෙයි. නමුත් වැරද්දක් වෙන්නත් පුළුවන්. ඒතකොට මේ වැරද්දකට අයිතියක් සමාජයට තියෙන්න ඕනේ ඒ අර්ථයෙන්. කියන්නේ මේ දූෂණය, බීෂණය එහෙම නෙවෙයි. යම් තමන්ගේ පාර ගිහලා අසාර්ථක වෙන්න පුළුවන්. නේද? නැත්නම් අසාර්ථක පියවරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක රෙක්ටිෆයි කරගන්න, ඒක අලුතෙන් සකස් කරගන්න ඊට කඩක් ලැබෙන්න ඕන. ඒතර අර වැරද්දක් කිරීම කියලා අදහස් කරන්නේ හැම මිනිසෙකුටම පුද්ගලයෙකුට විදිපවා මෙහෙම අසාර්ථක වීම වැද්ද තමයි ඉගෙන ගන්න වෙන්නේ නේ. සමාජයකටත් ඒ ඒක බලපානවා මං හිතන්නේ. ඇත්තටම සර් මේ මේ දෙමෝපියෝ බාර අරගෙන තියෙන අවදානම සහ අභියෝගය ඇත්තටම ක්‍රිෂ්ණමූර්තිතුමා කරපු අභියෝගයක්. ක්‍රිෂ්ණමූර්තිතුමා අභියෝග කරේ ඉන්දියාවේ පවතින අධ්‍යාපන සංකල්ප වලට විතරක්ම නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මිනිස්සෙකුගේ හැසිරීම මිනිස් මනසේ මනසේ මිනිසෙකුගේ හැසිරීම ඒ වගේම ගුණාත්මය අපි කියනවා nature and quality කියන එකටත් ඔහු ඔහු අභියෝගයට ලක් කරනවා. එතකොට ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ප්‍රවේශය වෙන්නේ අධ්‍යාපනික ප්‍රවේශය වෙන්නේ අධ්‍යාපනයේ මගින් මේ සංස්කෘතියක මේ පවතින සංස්කෘතියක තියෙන සියලුම සීමාමායින් බිඳ දාන්න ඕන කියලා. එතකොට සම්පූර්ණ අලුත් මිනිසෙක් අලුත් මිනිසෙක් අපි කියන set of values කියලා ගුණාත්මයන් අලුත් වටිනාකම් අලුත් ගුණාත්මයන් බිහි වෙන්න ඕන කියන එක නිර්මාණය වෙන්න ඕන කියන ඒක තමයි අධ්‍යාපනයේ අරමුණ කියන එක තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ එතකොට අලුත් සමාජයක් බිහි වෙනවා දැන් එතන මට චූටි දෙයක් කියන්න දෙන්න සර් දැන් අලුත් මනසක් හැදෙන්න ක්‍රිෂ්ණමූර්තිතුමා සංකල්ප දෙකක් කතා කරනවා. එකක් තමයි අපි ඒක දන්නවා. දැන් අධ්‍යාත්මික ගුණ ධර්ම දැන් ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ රිලිජියස් ස්පිරිට් කියන එක සහ දැන් විද්‍යාත්මක ආකල්ප scientific attitudes කියන එක. දැන් අපි මේ දෙකම දන්නවා. නමුත් අපි මේක තල දෙකක තියාගෙන ඉන්නේ. ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නේ මේක එක තලයකට ආවේ නැත්නම් මේ මනසේ වෙන පරිවර්තන වෙන්නේ නැහැ කියලා. ඒකට මේ ප්‍රතිචාර කිහිපයක් දක්වන්න බඳ ඉතාම වැදගත් ඉතාම රසවත් තැනකට අපි මේ ඇවිල්ලා තියෙන්නේ මුළු අධ්‍යාපනයේ පරමාර්ථ ගැඹුරු පදනම් පිළිබඳ එකක් මට මතක් නැහැ ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් කියපු දෙයක් සාකච්ඡාවක සමාජයේ ගැටුම් සමාජයේ ප්‍රශ්න සමාජයේ මහුණ දෙන අභියෝග ආදී කරනකොට අයින්ස්ටයින් මේ ඔහු 아무තු මිනිසෙක්නේ අයින්ස්ටයින් කෙනා ප්‍රශ්නයක් නිර්මාණය කරපු මනසට සමාජයේ ඒක විසඳන්න බෑ ඒකට අලුත් මනසක් ඕන කියලා. ඒක වෙන මනසකින් තමයි ඒක නැවත විසඳන්න පුළුවන්. මේ ප්‍රශ්නේ හදාගත්තාට ඒක බේරගන්න අමාරුයි කියන්නේ. මේක ASCII ඒගොල්ලෝ ඉන්න නිසා. ඒතර ඒක ඔය අලුත් මනුෂ්‍යයා පිළිබඳ කාරණේ මම හිතන්නේ හරීම මේ අවධානාත්මකව අපි යන්න ඕන ඉස්සරහට. අපි එකතන අපි අලුත් වැඩියා වෙන්නේ නැත්නම් මනුෂ්‍ය විදිහට සංස්කෘතියක් සමාජයක් අලුත් වැඩියා වෙන්නේ නැත්නම් ඒක එතන තියෙන්නේ පිරිනව. තවත් නරක කරනවා. දෙකෙන් එකයි සමාජෙක කොයි ඉස්සරහට යන්න ඕනේ එක්ක පල්ලෙහාට යන්න ඕනේ. එකතන තියෙන්නේ ගමනක තියෙන සියල්ල ඒ ගමන පිරිහීමේ ගමනක් වෙන්න පුළුවන් ඉදිරිගාමී ගමනක් වෙන්න පුළුවන්. ඒකට ක්‍රිෂ්මූර්තිගේ යෝජනාවේ තියෙන සහ යදා සමුදාය පෙන්වන්නේ අපි නොකඩවා ඉදිරියට යන්න නම් මොන වගේ පදනම්ද අපි හිතන්න ඕන කියලා. ඒ වගේ නේද ශාමලී? ගත්තා. අනිත් වැදගත් කාරණේ ඇත්තටම මේ අලුත් ඒ කියන්නේ විපරකාරක කියන අදහස මේ මේ අධ්‍යාපනයේ නිකන් තියෙන දේ පවත්වාගෙන යන්නම නේ. ඒ කියන්නේ මේ පවත්වාගෙන යන්නේ තේරුමකුත් නෑ. ඒක භයානකයි. ඒක නිරන්තරයෙන් අලුතෙන් සකස් වෙන්න, අලුතෙන් හිතන්න, අලුත් වැඩියා වෙන්න අපිව මෙහෙවන අධ්‍යාපනයක් බවට පත් වෙනවා. ක්‍රිෂ්ණමූර්ති තුමා කියන්නේ සර් එහෙම නැත්නම් ඒක අධ්‍යාපනය නෙමෙයි. නෙමෙයි කියලා. ඒක හරි. එතකොට මේක ඒක අපිව දැන් මම හිතන්නේ ඔතන තියෙනවා අර ලොකු විවේචනයක් පවතින අධ්‍යාපන ක්‍රමයට නේ. අපි විශේෂයෙන් බටේරෙන් ගත්ත ඒ වගේ විවේචනයක් සාගෝර්ගෙත් තියෙනවා අපි ඒක වෙනම සාකච්ඡා කරන්න නමුත් මේ සාර්ථකත්වය පිළිබඳ අදහස කෙනෙක් සාර්ථක වෙනවා කියන අදහස ඒක ඇතුලේ මේ අපේ දැන් අධ්‍යාපනය ඉස්සරහත් ඒ ඒ සාර්ථකත්වයේ පිළිබඳ යම්කිසි උත්තේජනාත්මක දේවල් වගේක් එල්ලලා තියෙනවා. හරියට කැරට් ගෙඩියක් ඉස්සරහ එල්ලලා තියෙනවා වගේ නේද? අපේ අධ්‍යාපනයේත් අපේ දරුවන්ගේ පුංචි කාලේ ඉඳලා අදහස් මාලාවක් තියෙනවා. ඒක හරිද කියන එක ඒක තේරුම මොකද්ද? ඒක මේ ක්‍රිෂ්මූර්තිට ගලපලා බලුවොත් කොහොමද ඔව් මම ඊට කලින් සර් මේ ඇත්තටම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට පොඩි මගේ අදහසක් කියලා ඉන්නම් ඇත්තටම ඔබතුමා කියපු එක ඊටාම නිවැරදි. අපි අර කැරට් වලයක් එල්ලලා තියෙනවා. අපි කියනවා දැන් මේ සබ්ජෙක්ට් එක හොඳට කරොත් ඔයාට ඒකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කියනවා ආගේ GPA එක හොඳ ආගයක්. ඔයාට ක්ලාස් එකක් හම්බ වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙනවා. හොඳ ගෙයක් දොරක් හදාගන්න හැකියි. අපි දැන් මෙතන තියෙන වැරද මේකයි. දැන් কৃষ্ণමූර්ති තුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අධ්‍යාපනයට දැන් උපකරණ මං ඉන්ස්ට්‍රුමන්ට් කියන එක. උපකරණ දෙකක් තියෙනවා කියලා. එකක් තමයි නොලෙජ් කියන එක. අනිත් එක තමයි ඉන්ටෙලිජන්ස් කියන එක. දැන් අපි බුද්ධිය කියන්නේ බුද්ධිය දැනුම සහ බුද්ධිය දැනුම සහ බුද්ධිය දැන් අපි මේ දෙක පටලවාගෙන තියෙනවා දැන් දැනුම කියලා ක්‍රිෂ්ණමූර්තිතුමා සඳහන් කරන අපි අර දැන් තාක්ෂණික දැනුම තාක්ෂණික කුසලතා අපි එක එක ක්ෂේත්‍රයන් සඳහා ඒ ගණිතය වෙන්න පුළුවන් රසායන විද්‍යාව වෙන්න පුළුවන් භෞතික විද්‍යාව වෙන්න පුළුවන් ඊට වැඩිය අපි විශ්වවිද්‍යාල මට්ටමේ බැලුවාම ගොඩක් අපි විවිධ ක්ෂේත්‍ර සඳහා ළමයිව පුහුණුවීම් කරනවා දැන් අපි එතනදී අපිට එතන තමයි ඇත්තටම අපි විශ්වවිද්‍යාල පද්ධතියෙන් විතරක් නෙමෙයි පාසල් පද්ධතියේ පවා වැරදිලා තියෙන එතන. අපි එක පැත්තක් අමතක කරලා තියෙනවා. අපි දැනුම කියන තැනයි ඉන්ටෙලිජන්ස් කියන තැනයි දෙකම පටලවාගෙන තියෙනවා. අපි දැනුමේ සම්බන්ධ එක්ස්පර්ටයිස් කරන, ඒ කියන්නේ ප්‍රවීණ වෙන දරුවෙකුට එයා ඉන්ටෙලිජන්ට් කියනවා. හ්ම්. සම්පූර්ණ වර පටලගෙන සම්පූර්ණ පටලගෙන. ඔව් ඒතන මෙතන අපේ සුහද මිතුරන්ට මේ මේ මේ සංකල්ප පොඩ්ඩක් මම හිතන පැහැදිලි කරන්න වටිනවා. මේක වටේ අපි කතා කරන්න වටිනවා ඔය දැනුම නැත් වශයෙන් තොරතුරු දැනුම බුද්ධිය නැත්තම් ප්‍රඥාව වගේ මේ කැටගරිස් නැත් මේ ප්‍රවර්ග අපි තේරුම් ගන්න කොහොමද කියලා. දැන් දැනුම මෙහෙම දිශාවනේ නේද? දැනුම කියලා කියන්නේ එක්තරා අර්ථයකින් යමක් කරන්න සංවිධානය කරපු තොරතුරු සමුදායක්. යම් යම් දෙයක් ඉෂ්ට කරගන්න. දැනුම තියෙන මේ මට්ටමේ. හැබැයි කාටවත් මතක් වෙන්නේ මේ දැනීම කියන එක මනුෂ්‍යයාට හොඳ වෙන්න පුළුවන් මනුෂ්‍යයා විනාශ කරන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ දැනීමට සහතිකයක් නැහැ. ඒක මනුෂ්‍ය යහපාත්මට තියෙනවායි කියලා. උදාහරණයක් විදිහට බෝම්බයක් හදන්න දැනගන්න ඕනේ. ඒකත් දැනීමක් නේ. ඒතර විනාශ කිරීමට අදාළ උක්මහා දැනුම් ප්‍රමාණව ගොඩ නැගෙනවා. මනුෂ්‍ය විනාශයට. නමුත් බුද්ධිය කියලා කියන්නේ ඒක නෙවෙයි නේද? ඒක පරයාගිය අර බොහෝ සමහරවිට ඒකේ කියන්න පුළුවන් අවුරුදු දහස් ගාණක් ටෙස්ට් වෙච්ච දෙයක් වගේ ප්‍රඥාව. ප්‍රඥාව. නේ? කියන්නේ ඒක සහතිකයක් තියනවා ඒක ඇත්ත වශයෙන්ම ඒක මෙහෙම වචන වලට සමහරට නගන්න බැරි අන්තර්ඥානය යම්කිසි අවබෝධය ප්‍රත්‍යක්ෂය ඒ වගේ වචන වලින් පෙරදිග මේක හඳුන්වනවා. කියන්නේ මේක තේරුම් ගැනීමක් ඊට පස්සේ ඒ තේරුම් ගත්ත මනුස්සයා හැසිරෙන්නේ අර උදේ කර දැනුම සහිත මනුස්සයා විදිහට නෙවෙයි. මනුෂයාගේ යහපතට ඒක පිටුපස්සේ තියෙනවා අර සදාචාරයේ පදනම යහපත් මිනිස්යා යහපත් සඳහා වැඩ කරන්න කියන. මම හිතන්නේ මේ ඒ වගේ සංකල්ප අපේ අධ්‍යාපනයට අදාළද කියන එකත් ප්‍රශ්නයක් අපි හදාගෙන තියෙන අධ්‍යාපනයේ මේ වගේ සංකල්ප ගැන අපි සාකච්ඡාවක්වත් තියෙනවද කියලා. අපි අපි සාකච්ඡාවක්වත් අවශ්‍යයි කියලා තේරුම් නොගන්න තරමට මේක පටලවගෙන අස. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් අර බුද්ධිය කියන ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා දරුවෙකුගේ කියන්නේ දරුවේ කැමැතිස්සෙම නිරීක්ෂකයෙක් කරන්න ඕන කියලා. ඒ වගේම දැන් තමා ගැන අධ්‍යයනය කරන දැන් අර self knowing කියන එක. ස්වයං අවබෝධය. ස්වයං අවබෝධය. දැන් ඔය දෙකෙන් තමයි දරුවෙක්ව ඉන්ටෙලි කියන්නේ බුද්ධිමත් කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. නමුත් අර දැනුමෙන් නෙමෙයි. ඒක තවත් විදිහට කියන්න පුළුවන් දැනුම හැමතිස්සෙම බාහිර ලෝකයේ පිළිබඳ අපි එකතු කරගත්ත තොරතුරු සංවිධානය කරගන්න දෙයක්. නමුත් මේ ඉන්ටෙලිජන්ස් එකට අයිති අර ඔබ කියපු ස්වයං අවබෝධය කියන්නේ අභ්‍යන්තරිකව. තමන්ව නිරීක්ෂණය කරලා තීරුම් බේරුම් කරගත්ත තමන්ගේ ස්වභාවය පිළිබඳ ස්වයං අවබෝධයක් නේද? ඔව්. ඒක නැත්තම් හරි. ඔව් ක්‍රිෂ්ණමූර්තිතුමා තව ලස්සන දෙයක් කියනවාස දැන් මේ කියන බුද්ධිය ළමයේගේ කියන්නේ බුද්ධිමේ කැපැසිටි එක අපි ළමයේගේ වර්ධනය කරොත් ළමයා අඳුර ගන්නවා දැනුම පාවිච්චි කළ යුතු සෙන්සා නොකළ යුතු දැන් ඇත්තටම දැන් දැනුම විනාශකාරී වෙන තැන්. ඔබතුමා කලින් කිව්වා වගේ දැන් ඒ தത്വයට ආවට පස්සේ පස්සේ දැන් දරුවා දැන් වෙනස්ම මනසක් සහිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමයි කියන්නේ දැන් දරුවට කියන්නේ දැන් තමා මේ වෙනකම් පාවිච්චි නොකරපු මනසේ තියෙන විභවයන් ගැන අඳුනගන්නේ. එතනින් තමයි දරුවා පරිපූර්ණ දරුවෙකු බවට නැත්නම් පරිපූර්ණ ශිෂ්‍යයෙකු බවට පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ. ඒ ස්වයං අවබෝධය කියන එක තමයි හිතන්නේ උතන ඉතාම වැදගත් දෙයක්. මට ඕකෙන් පේන්නේ ශාමලි අර නැවතත් අපි කල්පනා කළොත් ඉතාම වැදගත් දෙයක් තියෙනවා මේ දැනුම කොදිතරම් වුණත් අපේ පාසල්වල අපේ විශ්වවිද්‍යාලවල පවා ඒක අර තාක්ෂණික කියන වචනේ වෙන තේරුමකුත් තියෙන ඒක ඉන්ස්ට්‍රුමෙන්ටල් කියන්නේ ටූල් එකක් අපේ වැඩට තියෙන ටූල් එකක් මෙවලම හැබැයි මේකේ කොහෙත්ම කල්පනා වෙන්නේ නැහැ අධ්‍යාපනඥයන්ට මේ ටූල් එක අතේ තියාගෙන ඉන්න මිනිස්සයා කොයි වගේද කියලා. ඔව්. මොකද යාගේ හැටියට තමයි ටූල් එක පාවිච්චි කරන්නේ. ඒකට මේ ඔයා කියන්නේ නේ. ඒ කියන්නේ මේ අධ්‍යාපනය ගන්න දැනුම පාවිච්චි වෙන්නේ ඒ කත්‍රෝකයාගේ ප්‍රමාණයට. ඒ කත්‍රෝකයා වැඩෙන්න කිසි දෙයක් මේ අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. මේ එතකොට අප අඳුරේකට දැලි පිහ දුන්නා වගේක් නේ අන්තිමට වෙන්නේ. නේ හතර හතර කපා ගන්න පුළුවන් විනාශ කර ගන්න පුළුවන් මම කනගාටුවෙන් වුණත් කියන්න ඕන සර් දැන් අපි අධ්‍යාපනයේ දැන් දහම් පාසල් අධ්‍යාපනයෙන් මේක ලැබෙන්නේත් නැහැ කියලා තමයි මම විශ්වාස වශයෙන් වාසනාවට මම හුඟක් ඔක නිරීක්ෂණය කරපු දෙයක් අපි සම්පූර්ණ අසාර්ථකයි අපි දහම් පාසල් අධ්‍යාපනයේ බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අසාර්ථකයි කියලා මම හිතන්නේ මොකද ඒකේ බුදුන් ওই වගේම දෙයක් නේ තියෙන්නේ ගැඹුරු තියෙන්නේ මේ ශික්ෂණය කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලා කරලා ඉගෙන ගන්න ඕන දේවල්. නමුත් දහම් පාසල සම්පූර්ණ අවදි විභාග විෂයන් බවට පත් වෙලා තියෙනවා. ළමයි ලකුණුත් ගන්නවා. විභාගත් පාස් වෙනවා. හැබැයි මෛත්‍රී සහගත වෙන්නේ නැහැ නිසා කරුණාවන්ත වෙන්නේ නේද? අර ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. ඒතර මොකටද දහම් පාසල කියන ප්‍රශ්නේ තියෙනවා. මෙතන දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා එක ලිපියක සඳහන් කරනවා සර් කල්ටිවේෂන් ඔෆ් ඉන්ටෙලෙක්ට් කියලා. එතකොට එයා ඒකේ හරි ලස්සනට එක කියනවා ඒකට අවශ්‍ය වෙන්නේ ළමයෙකුගේ දැන් මම හිතන ඔබතුමාට කියන හරියම සිංහල වචන කියන්නේ ක්‍රිටිකල් අවයනස් කියලා. ඔව් විචාරාත්මක අවබෝධය නැත්නම් සංවේදීතාවය. විචාරාත්මක සංවේදීතාවය කියුවොත් මම හිතන්නේ ඒ විචාරාත්මක සංවේදීතාවය Tamange ඇතුළට වගේම පිටටත් තියෙන. පිටටත් තියෙන ඕන කියලා. හරියට හරියට. එතන තමයි අර ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ පරිවර්තනේ කතෘකය බවට මෙයාපත් වෙන්නේ. මේ ශිෂ්‍යයා නේද? තමනු පරිවර්තනය කරගෙන වටපිටාව පරිවර්තනය කරගන්න මිනිස්සු බවටපත් වෙනවා. අපි අපි බොහොම පැටවිලි සහගත වෙලා අපි ඉන්ටෙලෙක්චුවල් කියලා කියනවා. දැනුමෙන් පරිපූර්ණ ළමයෙක්. හොඳයි ඒක ඉතාම වැදගත් තැනකින් අපි නතර කරේ මම හිතනවා අපිට තව අවස්ථාවක් ලැබෙයි කතා බස් කරන්න මේ උගතා කියන කෙනා පිළිබඳ අපේ සංකල්ප, බුද්ධිමතා පිළිබඳ සංකල්ප මේවා නැවත පරීක්ෂා කරන්න ඕනේ. අතෝ සමේ පාසල්වල විශ්වවිද්‍යාලවලින් අපි එළියට දාන මේ කර්තෘකයා පුද්ගලයා කොයි වගේ කෙනෙක් විදිහට අපි හිතලා තියෙනවද? ඒ සංකල්පගත කරගෙන තියෙනවද? ඒ වගේ පරමාර්ථමේ වශයෙන් අපි අත්‍තරම තාම මොනවද හිතලා තියෙන්නේ? ඒ අපේ සමාජයේ ගැඹුරු යහපත් පෙරලියක් සඳහා අධ්‍යාපනය තුඩු දෙනවද? අධ්‍යාපනයේ එවැනි දෙයකට මඟ පෙන්වයිද කියන බරපතල ප්‍රශ්නය අපිට මතු කරන්න පුළුවන් මේ වගේ පදනම් ගැන කල්පනා කරනකොට. අපිට අද වැඩසටහන කරගෙන යන්න තාක්ෂණික සහයෝගය ලබා දුන්න චමින්ද සකලසූරිය ඔහුට ස්තුතියි. ඒ වගේම ශාමලී අපි ආයුබෝවන් කියන වෙලාව ඔබටත් ආයුබෝවන්. ඒ වගේම අපේ සුහද මිතුරන්ටත් අපි ආයුබෝවන් කියනවා. ආයුබෝවන්. සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක pero